අයිවන් කෙල ටොපික් එක පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් පහට ඔගොල හැමෝම සාදරය පිළිගන්නවා මම ලෝචන මම නිපුණ නිමන්ත එහ පැත්තින්න රෙකෝඩින් එකට සබෝට් එක දිදී යසිත් එහ පැත්ති හඟන්නවා ඉති කොහොමද පස්ස නිිසෝඩ් එකට පිසෝඩ් අතරක් කිවර කල ඕ ඒක තමයි මත්මේ කියන්න දී පහක් වාවන ඉතින් පහක්කාව පහක්කාවට පස්සේ තමයි ගෙන අපිට එපිසෝඩ් හතර ඉවරෙනවත් එක්කම තමයි මේ පොඩි ෝඩියන්ස එකක් සෙට්ටු නෙනෙ ඔවුන අප සාමාන්‍යෙන් දැන් යන විදි වෙලොතිම සීයක් විතරහනවා ඒකයි මේ අනිත්තක මේ විශේෂම ස්තුති කරන්න ඕන එලිමිනේෂන් පොඩ්කාස්ට් එක සතා අයියටත් ඒත් එක්කම මලින් දයටත් හේතුව තමයි මේ අපි මේ අඳුන්නල දුන්න කට්ටියටනේ ඕඒ කොල්ලගේ පොඩ්කාස්ට පිසෝඩ් දෙහකම වගේ ගොල්ලො කිව්ව මේ අපේ පොඩ්කාස්ටේ කෙන ඒක ඒකට ලොකු ගොඩම්ම ස්තුති කරන්න ඕනේ දෙන්නට ඔව අනිතක මේ අප පොඩ්කාස්ට ගෙච්චර ප්‍රමෝට් කරන්න ලේසිහිකුකුත් නෙවේ හැම දෙයක් ගැනම කියන එක දෙකට ඕ එක තැනක එක දෙයක් ගැන කතා කරන්න කියලා පොඩ්කාස්ට ගෙනන ඔය එක මාතෘකා ගැන අපි කතා කරන්නන මේක එපිසෝට් පහකරුත් එක ඉතින් කියන්න ඕනේ ඒ එපිසෝට් පහ පස්සිදිය ඕ <laughs> පස්සිදිය දැන් මේ හතර නිපසෝඩ් ඉතින් අහපු කට්ට අපට ගෙලි බහිනට බයිල ගානය කියරන ඕදැන් මේ පස්සෙනක තිවොට අඩු කරන්න කියල කල්පනා කලි වඩු කරන්න කියලා ගෙවට මේ හතර නිපිය ගහපු බයිලා විතුරු බයිලේ ගහන්න වෙනවා දේ නිසා පස්ස නිපිසෝඩ් එකත් තනිකර බයිලාවක් වෙන්න පුළුවන් අදරන්තින් ටොපික්ටික වෙල්ලහ මේ තනිකර බයිල ඇත්තමදන්න ඕ මේ අනිත්තක මේ පොඩ්කාස්ට එකේ කට්ටිය මේ අහද්දී ඇද මේ අපිට මේ බයිල ගහනට අකමති කට්ටිය දැම් අහන්න නවත්තන්නන තනිකරම් බයිලයක් ඇම මේක තීරණ ටික පෙලොත්තෙම ඕකොල්ලනත් ඉස්සරහට හගනිට උත්තේරේ මොකක්ද මේ ගහන බයිල කියලා හරි එන අපි යන්න අපේ පලවෙනි ටොපික් එකට ඕ පලින් ටොපික් එක සිංහල ටයිපී සිංහල ටයිබී හැමෝටම දීන ප්‍රශ්නයත්තමයි සිංහල ටයිපින් කරන එක සම මටන මගේ ජීවිතය ගොඩක් අය හම්බෙලා තියෙනවා මේ මට සිංහල ටයිප් කරන්න විදිිය කියලා දෙන්න බැරිද කොහොමද සිංහල ටයිප් කරන්නේ එතකොට ඒ අකුරෙදා යන්න තියෙන්නේ බී අකුරෙද බයන්න තියෙන්නේ මොයහගේ ප්‍රශ්න ගොඩ මගේ ජීවිතය ඇවිල්ල තියෙනවා නිපුණටයි නිමන්තටයිත් ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති අනිවාරෙම ඕ ඇත්තටම සිංහල ටයිපිං පටන් අරන්න ඔරු දහකට වැඩී ඔවතින් ඔය දෙන්න දය මටත්ති ගැන්නුවේ ඔය ඒක නිකං කනාචාන්සයක් වගෙන මේක නෙවගොල්ල එත්තකොට ශිෂ්ෂත් ලියන වයසේ ශිෂ්‍යත ලියෝගෙන ඒවනට මේ අහගන්න කටය ගන්නවට මම එලවල් කල්ලි කරලා තමයි මේ වැඩ ඉගෙන ගත්තේ එලවල් කරන ගම ඕනවා මට මට මතක යුනිකෝඩ් ගැන මේ මොකහරි ප්‍රතික්්ටය කරලා දීපා ආ ඔවු ඒ දවස්සල මේ ආයිස්කෝල මේ ඒක කියන්න නෙලල් ප්‍රජෙට් එක කරන්න ඕන ඒලල් ප්‍රජෙට් එක් කරන්න මේ අර දැන්තියෙනවා කියනයි මේ ටොපික් නෑන කරන්න එදසල ඉති මම යුනිකෝඩ් ගැන ඉගෙන ගන්න ගම හිටි දෙදස් නම්ම ඒ වගේ දෙදස් නමේ වගේ යුනිකෝඩ් ටිකක් කර ෆේමස් වීගෙන එන කාරේ ඕ ඉතින් මේ අන්තිමේ කරපු ප්‍රජෙට් එක මේ ඉල්ලවා <laughs> ඉස්කෝලෙන් ලයිබ්‍රියට දන්නරි මොකරහෙම කියලා තිවුණට දුන්න තාම ගෙදර තියෙනවා ඒ කොයි කාලි නං ඉල්ලපු එකත් තාම ගෙතරන ඔවු නැහැ දැන්ගේ ටීචල්ලන හරි ඉති අපි කියමු මේ කොහොම සිංහල ටයිප් කරන්න කියලා ඇතම අපි ටයිප් සිටිං කරන මොන දෝඩන්න කම්පියුට රැකෝනි එකන ෆොන්ටෝනි තමාහරි කීමෑන් වගේ සිංහල හෙල්ප් කීරැප් වගේ යගේ සොට්ටහැකොක් කොන්නේ ඔවු එතක මේ ෆෝන් එක ටයිප් කරනවා නම් වර්තමාන වෙනකොට Appleල් iPhone නොක්කොට මේ හෙල්ලකුරු ඇ් එක තමයි තියෙන්නේ මේ පේමස් එක වෙනකත් තියෙනද ෆෝන් එක කීබෝඩ් එකටත් තෙනවනේ සිංහල සැම්සුම් කීබෝඩ් එකේ තියෙනමගේ ඇපල්ලගේ තියෙනවා එතකොට අපි ආයන් ඉතිහාසයට ඉස්සර ෆෝන්නල සිංහල ටයිප කරන්න පුළුවන්කම කොහොමත් තිබුන්නේ නොකිය ෆෝන්නල තිබ්බා නොකිය ෆෝන් එක නොකිය සිංහල ෆෝන් එකක්කාවන ඕ නොකියවල සිංහල මේ මොකක්ද ලැංගවේජ කරංගාවන සිංහල ලැංවේජ් එකව ඒත් මේ එහෙම නැති ෆෝන්වල මේ සිංහල කියවන්න පුළුවන් කමත් තිබුන්නෑ මේ සිම්බියන් ෆෝන්නල හෙම සිම්බියන් සිම්බියන් කියල කියන්න කලින් කියන්නට සිම්බියන් කියන මොක්ද කියලා මේ සිම්බියන් කියන තොපරටින් සිිටම එකක් ඇන්ඩරෝයිඩ් එන්න කලින් නොකිය පාවිච්චි කරපු ඔපරේටින් සිිස්ටම් එක එක පාවිච්චි කළ තමයි අන්තිමට නොකිය වහල දාන්න තුනේ කොහමරි වැඩේ ගොඩදාගන්නේ ඔපෙර වලින් මේ බිත්මැප් කැරක්ට විදියට ඇප්ලයි මේ ඉල්ලලනේ ඕ බිත්මැප් ඕ බිත්මැප් තමා ඉස්සර නම් හරි මේවා තමයි මේ මූලික මුද්‍රව්‍ය අපිට සිංහල ටයිප් කරන්න ෆෝන එකන්න සිංහලකුරු කීමෑන් එතකොට ටයිප් කරන්න සොෆ්ටයක ඔපිස් uh, හරි ඔපිස් පැකේජ්ජගේ හෙමන්න තම් පොටෝෂෝප් කොරල් රෝ ඔය මොකක් හරික uh, ඊළඟට ඕන වෙන්නේ ලොකුම දේ තමයි ටයිප් කරන කෙනගේ දක්ෂතාවය හොඳ ටයිප්සට කෙනෙක්කනේ හොඳ ටයිප්සට කෙනෙක්වෙන් අනිවාරයෙන්ම හොඳට කියවන කෙනෙක් වෙන්න ඕනේ අපි කොච්චර ටයිප් කළත් වැඩන්නේ අපි ටයිප් කරන දේ ඇතුළේ වැරදි ගොඩක් තියෙනවා ඒගැන් අර ඕ හරියට ටයිප් කරන්න පුළුවන්ද කියන එකට වඩා මේ භාෂාව ගැන දැන ඉන්න ඕනේ ටයිප් කරනගෙන ඔවුකට සර්දියල්ගේ කතාවම මරුවට තියෙනනේ මරන්න පා නිදහස් කරන්න ඉති මේ තමයි බේසික් දේවල් ටික අනිවරම හොඳ ටයිප්සට කෙනෙක් වෙන්න ඕන්න හොඳට කියවන්න ඕනේ වාට පොත්පත් කියවලා ඒ විතිය නකුරු ගැන නනාල ගැන හොද්දටම අයිඩිය එකත් තියෙන්න්න ඕනේ නැත්තන්වා සිංහල ටයිප් කරන්න දේවල් නිකන් එස්මස් ගන්නවගේ ෆෙස්බුකේ කමෙන්ට් දාන්න වගේ එහෙම වුණත් ඔයා එවුණට හරියට කරන්න ඕනේ කරනදේ විශේෂම මේ මම කමෙන්ට් දානාව කට්ටිය දැකලා ඇති සෑහෙන් වරද්දල දාන්නේනේ ඕ ටයිප් සිටිං එකට හේතුවකුත් තියෙන යිප් සිටිං කරන ගම සමහරලාට අකුරුවහෙම පුඩියර අක්ෂර විඤ්ඥාසේ පොඩි දෝෂ තියනවා ඕ ඒ හැබැයි මගේ ඒවැරද තියෙන නිකෝඩ් ටයිප් කරද්දී ගැන මේ ඒකත් ඉස්සරහට කියම ඇයි එහෙම වෙලා තියෙන කිය ඉරි දැ යුනිකෝඩ් කියවට පසැපිගේ මොහද යුනිකෝඩ් කියල කියන්න කියලා ඇත්තරම මේ ඉස්සර අපි ටයිප් සටින් කරනකොට මේ ෆොන්ට් තියෙනවන ෆොන්ට් හැඩ Fම් පොන්ට් එතකොට ඩල් වැඩීම ෆේමස් මේක ඩල් පලාස් කියන එක ඩල් එතකොට එම් අබේ මෙන්න මෙම ෆොන්ට් හැඩ තියෙනවා සමන පිස්කෝල අච්චු පොත ඉස්සරාව එම් අබේ පොතේ මේ ෆොන්ට එකෙන් දැන් ඒක තම විස්කෝල පොත කියන ෆොන්ට එක හැඩේ තියෙන්නේ ඕතාම් දැනුතින්නේ එකමනේ ඉති මේ ඔය ඒ ආපු ෆොන්ට් ඇවිල්ලා ඇස්කි මේ ඒ ෆොන්ට් වල තියෙන ඒ ෆොන්ට් එක මේ අර ෆොන්් ෆයිල් එකක් කෙනවනේ ඒ ෆොන්් ෆයිල් එක අපිට දාලා තියන්න පුළුවන් අකුරු හැඩ එකසි විසි අටක් විතරයි ඒවනට අපි දන්න සිංහල භාෂාවේ අකුරු හැඩ එහෙම කරන්න අමාරු මොකද අකුරු හැඩ හැටත් තිනගෙන අකුරු හැටත් තියෙන මේවට ස්පිලි පාපිලිත්තෙනවා සොරගානින් වැඩි වෙලා දොට ලොකු ප්‍රමාණයක් අකුරු මනාව ඒක වෙලාදින්න අර සමහර අකුරුත් එක්කර ඉස්පිලි පාපිලි දාත්දී ඒක බැඳිල වගේ තියෙනවා එවනට ඉතින් මේ ඇස්කි ෆොන්ට ඒගෙන් මේ දස් නමසිය ගණන් වල තමයි මේ ටික ඇවිල්ල තියෙන්නේ මේ ඔFM අබය ඩල් ෆොන්ට් මේ සෙට්ට වෙල්ල තියෙන ඉතින් ගොඩක් ඇත කාලේ ඒ දවස ඉති මේ ගොල කල්ලා තියෙන්නේ පොඩිපොඩි ගැජමටික් දාලා මේක සිසිට ඇතුල කොහොමරි මේ වැඩේ මැනෙච් කරගෙන තියෙනවා ඕනම්බ කනට එක තරත්දාගෙන ඒවනට දැ මේක ජාත්‍යන්ත්‍රයට යන්න බෑන ඕන කරනමටික තරත්දාගනට මේ වැඩේ දැ ජාත්‍යන්ත්‍රයට යන්න බෑ නිසා තමයි සිංහල අකුරුදල ස්ටන්ඩ් එක නිකෝඩ්වලට හිල්ල තියෙන්නේ ඉතින් මේ අපට නිකොඩල්ද ෆොන්් ගොඩ පාවිච්චි කරන පුල මේ ප්‍රමාණ හැටම ගෙනන දෙකේ විසියකේ බලයක් වෙන්න යනිකෝඩ් ෆොන් පාවිච්චි කරන්න පුළුව මේ යුනිකෝඩ් එක ගෙන අකුරු හැට තියාගන්න පුළුව ඉතින් දැන් අර අපි කලින්කිව නරමට වර්දින හේතු අපි ඒක පැහැදිලි කරලිම මම පාවිච්චි කරන්නේ පොටෝෂොප් 2016 වර්ෂන් එක එතකොට කොරල් රෝ එක්7 එක එතකොට ඉලස්ටේට පාච්චි කරන නේද ඉලස්ට්‍රේට සික්ටන් එක ඉලක්ස්ට්‍රේට ඉන්ඩිසයින් ඔක්කොම මේ පාවිච්චි කරන්න ටික පරණ වර්ෂන් ටික ඒවනට දැ මේ අලුත්තේ විදින යුනිකෝඩ් සපෝට් කලාට මේ පරණ වර්ෂන් වල යුනිකෝඩ් සපෝට් කරන්න ටයි් කලාට මේ අල්කිරිලි පාපිලි හරියට එන්නේ එනිසා මම තාම පාවිච්චි කරන්නේ ඇස්කි ෆෝන් ඉතින් ඇස්කි පාවිච්චි කරද්දී තියෙන්නේ කේසකතම ඇස් පිළි පාපිලි හදාගන්න කීමෑන් කීරෙප් වගේ මේ ලිංක එකක් මොකරි පාවිච්චි කරන්න ඕනේ නට දැ අලුත් අප්ඩේටල්නම් යනිකොට සපෝට් කන්න නොනේ ඔයක ඉදස් පොටෝශොප්හර ඕනර සීසි දෙදස් දාහත දෙදස් දහටවාගේ වෙද්දී කොහොනි සිංහල යුනිකෝඩ් වැඩ කරනවා යගේම ඉමෝජි ෆොන්ටක් වෙනම තියෙනවා එයාගේ යුනිකෝඩ් සපෝට් එකයි මේ ළඟ තියතකුට ඒකට ඒ ෆොන්් සපෝට් එකවත් ඉතින් තාම ඩිසයින්ඩ කරන්නේ පරණ ෆොන් සෙට් එක මොකද සිංහල ඉන්කෝඩ් ෆොන්ට් තියෙන තම Fම් ඉස්කෝල පොත තියෙනවා තව වෙබ් මලිති කියලා තියෙන තව දෙක තුනක් විතරයි තියෙන්නේ අපිට වැඩක් කරන්න ඒටික මදින ඒටික මදි එනිසා ඇස්කි ෆෝන්් පාවිච්චි කරන්නේ ඉතින් මේ ඇස්කි ෆොන්ට් තියෙන කීබෝඩ් එකයි යුනිකෝඩ් තියෙන කීබෝඩ් එක ගත්තහම ටිකක් වෙනස් ඒකෙන අකුරුත් තියෙන තැන විජේසේකර කීබෝඩ් එකම තමයි ඒවුණට අර ඉස්පිලිපාපිලි අර රකාරාංශය තියෙන දැ සමහර නල්නාල පාපි පාපිලි දැඟ තු යන්නකු යන්න කරහම සමාන ලකුණ ගහන්න තිය නිවුණට ඉනිකොඩ්ඩොල්දී ගහන්න ඕනේ කෙලිවකුර ඕ පාපිල්ල ගැව්වගමන් ඒ යට අර ඒකන්නට වගේන පාපිල්ල ගාන්ට සෙට්ටෙනවා ඕ ඒක සිංහල හෙල්පලදී මේක හැබේ හදලා තියෙනවා සිංහලවල හෙල්පල වැඩ කරන්න ගොඩක් දුරට යුනිකෝඩ් එක සිිස්ටම් එක එවුණ දැම් මම පාවිච්චි කරන්නේ කීරෙප් එක ඒ නිසා මේ පොඩ්ඩක් වැඩේ පැටලිලා තියෙන්නේ ඒකන ඉදි මම මවාකරි දෙයක් ඕක මටත් වෙලා දී කමෙන් කරන්න මේ යුනිකෝඩ් වලින් ටයිම් කරලා ඊට පස්සේ ඇස්කිවලට මාරුච්ච ගමන් අර පාපිලි ගහන්න සමාන ලකුණ ඔබන ඕම වෙනවා මේ දැන් සාමාන්‍යෙන් අර විනාඩිකට වචන තියක් විතර මම සාමාන්‍ය ඇවරේජ් ටයිප් කරනවා එතකොට දැන් ඒ වේගෙටම ගහද්දී අර වගේ දෙයක් ඉගෙනල් මුහුරුවටන ගහන්නේ එතකොට වැරදුනහම මං ඒක කරක්ෂන් කරන්න යන්න මේ විශේෂම් මේ ෆෙස්බුක් හෙම ටයිප් කරන වෙලාවට ඔය ඇරලදාලා මේ ඉන්ට එකක් ගහලදාන එවුණට අපි ජෝබ්යක් ඉදිරෙක් කරනවන ඒක සෑහෙන් අපිට බලන්න නම් අපිට වර වරදින තැන් ගොඩක් තියෙනනේ වර්දිනද එවුණට දැන් මගේ ඒක අනි පැතරමයි මේ ජොබ් එක දි තියෙන්නේ එතකොටම පාවිචික නැස්ක ෆොන්ට් මට ඒ කීබෝඩ් හොඳට පුරුදුයි අනිතගේ පාවිච්චි කන බෝඩ්ඩයක් තින පරණගේ බෝඩ්ඩ පාච්චි කරන්නේ කර තියෙන දුර එබෙන වේගේ ඔක්කොම ඒ සෙට්ටලා දීනයකටම ඕ ඇත සිංහලට පිංහලද ස්පීඩ් එක කියන එක ඇගෙන් මෙන්න ඕන එක පුරුද්ධට එන්න ඕනේ ඒක හදාගන්නත් ලේසිට දවස් දෙකින් පුරුදෙන පුල මෙමයි උපරිම දවස් දෙකයි ඒක කරන විදිත් අපි කියමු නේද ඕන අපි ප්‍රයෝගික අපි සාර්ථකුණා එක වට සිංහල ටයිප් කරන්න ඉසල්ලාම කඩේට ගිහිල්ල ගන්න සිංහලයි ඉංග්‍රීසි එකට තියෙන කීබෝඩ්ඩයක් එතකොට අඩ පුළුවන් අවුරුදු දෙකක් තුනක් විතර ගිහිල්ල සිංහල ටයිප් කරන්න ඉගෙනගන්න නවට මාසික විතර ඉංග්‍රීසිගෙන ගන්නාසන ඒකෙන් සිංහල ටයිපින් ඉගෙන ගන්නාසන සාමාන්‍ය කීබෝඩ්ඩයක් කරගෙන එකකරු අලෝල ඉගෙන ටයිප් කරන්න තොට අට පුළුවන් මාසකින් දෙහකින් වගේ වැඩේ ගොඩදාගන්න දවස් දෙකින් ගොඩදාගන්න ඕන්න තනිකර ඉංග්‍රිසිය කෘතරත්තින කිබෝඩ් පාවිචි කරන්න ඒ දන්න අදීම කියන්නේ එන්නේ එක තම පොයින්ට එක <laughs> ඔ ඒ ගැන්න මේ අවදවත් කීබෝඩ් එක දිහා බලාගෙන ටයිප් කරන්න යන්න පදැන් අපි කීබෝඩ් එක අකුරු තියනන අපි අකුරු දිහා බල බලාගහන්න යනවනේ එතකොට තමයි මේ මේ අවුල ඇතිවෙන්නේ තකට කීබෝඩ් එක මතක හිටින්නේ අපි ඒක දිහ බලාගන්න ගහන්නේ ඔවු ඇත්තරම විජේසය කර කීබෝඩ් එක එක දවසක් පවිච්චි කරදක මත ගිටිනවා දැන් කිව්වකුරට පා පිල්ලට ලිවට අයන්න ඊය පුහම ඇදය ඒක මතක ඒකටත් විශේෂ හේතුවත් තියනවා එම මතකිටින්න විශේෂ හේතුවත් තියෙන එතමයි ස්වර ඒතකොට ස්පිලි පාපිලි ඔක්කොම තියෙන්නේ වං අතේ සාමාන්‍ය අපි පාවිච්චි කන ව්‍යංජනක්ෂර තියෙන්නේ දකුණු අතේ ඔගොලන්ට ටිකක් වැඩේ කරන්න අද හෙම තේරේ හරියට මෙහෙම කියලනෑ එවනට ඇවරේජ් තියන්නේ විදියට ඇවරේජ් කන්න එක අපි දැ කීපෝට දිය වෙලොත් එහෙම ඉස්පිලි බාපලි ඔක්කොම තියන්නේ WSDQW e ඒ පැත්තට දීලා අර ගේම් ගහන පැත්තේ ගේම් ගහන පැත් අනි පැත් අර ඕෝන එක ගහන පැත්තේ තමා ඉතුරු අකුරුටික තියන්නේ ඕෝන එක <laughs> තමයි යෑන තින ඕන්න එක මේ නෑ මම මමද මේ කිබොඩ් මත තිය ඇති හොම තමයි මම ඉසර මත තියන්න මේ ඔක්කො මකුටික මතක තියා ඇත්තනේ ඌමනම ඔය පයන්න මයන්න ගයන්න ලයන්න හයන්න ඔන්න ටික මතක තියාගත්ත ස්පිල් පාබිල්ි මතක තියාගත්ත ඉතුරටික ඔහහි ගහන ගගග තමයි හොයාගත්තේ ඔ ඇත්තට මේක එහෙම වෙන්න ඔක්කොමකුරු ටික එක පාර මතක තියාගන්න ඕනකමක් නෑ අපිට මොකහරි අකුරුම් අපිට කැමති අකුරටයක් මතක තියන්න ඊට පස්ස ඉතුරටික හයාගෙන ගහම ඊට නිකම පුරුදුයනවා අනිතකරම මේ පින්ට අවට් එකත්දාගෙන සමහරු පුරුද නමන් ඒකත් එච්චර අනුමත කරන්න දෙයන්නේ ඔයතකොට අර කොලෙත් බලන්නන ඉටසේ ඒ කොල්ලේ බලාගෙන ඉටවසේ අප කීබෝඩ්ඩගේ අකුර හයනවා එහෙම එහෙම කලාට ගමන්න ඔයාට මේ කියැනෙ එහෙම කරන එක එහෙම ඒකන සාම නොමල් කීබෝඩ්ඩ කරගෙන හෙම පින්ට අවට් දාගෙන කරන එක හොඳයි ඒක තමයි තියෙන මේ කියැනෙ රෙකමන්ඩඩ් බිදිිය නට වාඩ හොඳ හොඳට ඉක්මනටම වැඩේ අල්ලගන්න ඔන්න විසික් කලදාන්න ඒ පින්ට අවට් එක ගන්න පලේන් කීබෝඩ්ඩයක් අරගෙන කීමෑන් වගේ සොෆ්ටය ගත්දාගෙන කීමෑන් පරණවර්ෂණ එකත්දාගෙන ඔපිස් 2007 වල ටයි කරන්න පුරදුනාන තමයි මහිතන වැඩ ස්පීඩ්ම කරන්නපුල මේ දසල සපෝට් කන සොට්ටවලි ලින්ක ඇදදාම ඔපිනි කීමෑන් එක ඩවලුක් කරගන්න පුලන් ලින්ක ඇතින නදාමුණේ එකන කීමෙන් හොඳ වශනය මොද කීමෙන් එක තියෙන වශන් ගොඩ කවුල්ලෙවත් තියෙනවා කීරෙප් වගේත් ඒක තවුලන්නේන දැඟති මේ මේ අපි මේ කිව්ව විදියට කී මේ මෙතැඩ් එක ගියොත් අනිවරෙන්මට කීබෝඩ් එක කම්පියුටරේ සිංහල ටයිප් කරන විදිිය සංගල් අල්ලගන්න පුළුව තව ටයිප් කරන විදිටිකත් තියෙනවා එකත් තමයි මේ Google ඉන්පුට් ටූල්ලගෙන් මේකින් කරන්න තින්නේ මේ එසමස් ගහන විදිට ටයිප් කරගන්න ඒ විද්දිය ඉංගලිස් ගැව්වහම ඒ ඉංහල වතන පෙන්න්නනවා මේක මැසේජ් ගහනයට හොඳයි ඒනට එකතිනම් කියන වැරදන්න මුකොද කට්ටි සිංගලිස් පාවිච්චික දන ඕ කියන්න තරම් වැරැද්දන්න හැබැයි ටයිප්සටිංගලදී මන්ටන් ඒක එච්චර මේ ඒගැන එවලට ස්පීඩ් වගේ අපට තේරුණවාට වාල් ටික ලොකු රිසර්ච්ච එක ටයිප් කන්නවනම් ප්‍රජෙක්්ට ටයිප් කන්නවනම් හෙම ඒ ක්‍රම හෙන ස්ලෝ ඒකට වඩා විජසේකර කීබෝඩ් එක ගත්තහම පට්ට ස්පීඩ්ඩේ ගහන් යන්න පුළුවන් ඒක සමහරු කිවට පිළිගන්නෙත් නෑනේ විජසේකරගේ බෝඩ් එක ස්පීට් කියලා නෑ මේක ඒකාර එකක් නම තර ෆෝන්වල වෙත මට හොඳ ෆෝන් එක මොකක්ද කියන හොඳ ෆෝන් එකට වඩා මට හොඳ ෆෝන් එක මොකක්ද කියලනේ තියෙන්නේ ඕදැන් අපිට විජේසේ වගේ තම පිට විජේසේකර කීබෝඩ් එක ගොඩක්ම හුරුුණාට තාගෙනට එක එහෙම වෙන්න ඇතිවෙන්න පුලන්නේ ඔව අනිතක මේ මන්දන්න මගේ යාලුවකන්න මිහ ටයිප් සිටින් කරනවා මේ ඔපිසේක වැඩ කරන්නේ මිනිහාට පාවිච්චි කරන්න පැන්සල මහිතකට විජසේකර පුලන්න පම් පැන්සලින් ගහන්නේ යපරාධන කියලා ඉගෙන මිනිහට විජසේකර කිබෝ ඩෙබුලුව මේ මිනිහදන් කියන්න මොකක්ද මේ නෑ මට පැන්සල ඉටට ස්පීඩ් කියල දැන්ටේ පනලද මේ පැන්සල පැන්සල කිවහම මොකක්ද පී පැන්සල කියලන ඒ හව පැන්සල කියන්නේ සොෆ්ටය එකක් Google ඉන්පුට් ටූල් කියලා තියෙන මේ ඕගොල සච් කරලා බලන්න මේක ඉන්ස්ටෝල් කරගත්තාහම මේ සිිස්ටම් ට්‍රේකේ එනවා සිංහල තෝරන්නද ඉංග්‍රිස් තෝරන්නද කියලා මේ සොෆ්ට දෙකම එක වගේ තමයි ගොඩක් දුරට දුවන්නේ වායගෙන් සිංහල තේරුවම පාවිච්චි කරන පැකේජ්ක උඩ ගැන ඔපිස් පැකේජ්ජ කන එමත්නත්තන් දැන් අලුත්තෙන් ඇවිල්ල තියෙන ෆොටෝෂොප් වර්ෂණ එකකුණත් වාට පුළුවන්කම තියෙන ඉන්කෝට් ටයි් කරගන්න ඔවු ඇත සිංහල ටයිපිං එක වටිනාකමත් තියෙන්නේ මහරි අපිට මොකර වැඩක් කරගන්න ඔන්න හොඳම ඇතන් කට්ටිය කාවාරි හොයාගන්න එයාට පද දීලා ඕක ටයිප් කරගන්න ගහම එයාටත් වරදයක් අපිටත් කරදර ඕක මේ මම ටයිප්සටිං කරන්න නිසා මන්දන්න මේ ගොඩක් වෙලාට ගොඩක් එන්න අන්තිම මොහොතේ එතකොට ටයිප්සටත් කරදරයක් ඒක වාඩ ටයිප්සටින් පුළුවන් වාඩ කියල පින්ටව් එක දාගන තරයි දන්නේ ඔබ සම්මහුර ලොකු පොත් ටයිප් කරන එක එක ප්‍රශ්නයක් නෑ අර පොඩි පොඩි අර නම ගහගන්න ඔයාගේ දේවල් ඒවගේ දෙයක් පුළන් වුණ ඒ සිංහල ටයිපන්ගෙන් වටිනවා මේ දැගති ගැන්ද මේ හහිටපු කටියට අපට රුපියල් දස් පන්සේ ගන නොද මේ කෝසක සාමාන්‍යෙන් මේ ඔපිස් කෝස එක කරන්න තැන කරන්න ගතේ රුපියල් දස් පන්සිය රුපියල් දහත් අතර ප්‍රමාණ කරන සිංහ ටයිප්සිටින් විතරක් ගන්න ඔේ ඒකත් එක්කම වඩ් ධරමියොත් වැඩ කරන ටු ගන්න නවනේ තොටි ඔක්කොම නෑනෑනෑ දැන් මේ සම්මට සෙට්ටල දින සමහර කෝස් තියෙන මේ කීබෝඩ් එක විතරක් ගන්න කීබෝඩ් ඒකට <laughs> වෙනවා ටයි් විතරගෙනවා එකට දැමට දෙෙට්ටලද ඉතින් අපි කෝස්ස එකක් කරන්න ඕනද සහතිකයක් ඕනෙමනං ඔන්න කලාට කමන්නේ සහතිකයක් බලන් කරන්න ඇත්තන් ඉතින් වැඩක් නෑ වගෙන ඔව ඇත්තම කියන්න ඕනේ කම්පියට කෝස් එකක් කරන්න ඕන හොඳයි කැනෙ බැරද්දක් කියනෑ මොකද මාත් කෝස් කරලා තියෙනවා කෝසොලින් දේවල් ඉගෙනගෙනත් තියෙන එක අයි අමුතුන් කියන්න හොඳන හැබැයිවක් කෝස්සේ කරන්න කලින් ඉසලම් බලන්න කෞද මේක උගන්නන්නේ ලෙක්චස්ලට කොලිෆිකේෂන් තියනවද ඒ කොලිෆිකේෂන් තියෙන ලෙක්චස් ලමදවාට උගන්නන්නේ ඒක හොඳට බලන්න මොකද මේ මම කොම්පිට කෝසයක් කලා එකසගේ නම මම දැම දස්ටික හොයන හොයන හොයන මුොදම පොඩිකාල මතකොට අතේ අටේ වගේ ඇදී ඒස මට දැන් අල්ලගන්න බරුවන්න මේ ගොඩත් තැංකව් කියන්න ඒස මට මේ වර්ඩ්ඩල මේල් මර්ජ් ඉගැන්නුවේ නෑ හැබැයි මට මේල් මෙජ්ජලින් කරන දේමකක්ද කියලා ඉගැන්නවා මේල් මේජ් කරන විදි සට සටගාල කියල දුන්න ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මේල් මේජ් කරන විදිිය ටූල්වලට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ල හොයාගත්ත දැම්මට එක කොයිලාකත් අමතගෙන හොඳට මතකයි ඇත්තන අන්න වගේ සගෙනෙක් තම එල්ලගන්න ඕනේ ගොඩක් තැන්වල මේ මේල් මජ්ජක මොකක්ද වෙන්න කියලකිවට එක පාට් ප්‍රායෝගිකව අපි පාච්චි කරන හැටි කියල දෙන්නේ ඕ එක මේ ටූල්ල මෙතන තින්නේ මෙන්න මෙතට ගිල්ල මේක මෙහම කලික් කලහම මෙන්න මෙතන මෙන්න මෙහෙමෙනවා ඒක කෙලිම පාඩන් කරගන්න කිය ටෝල්ලකින් මේක වෙන්න මේ ටෝල්ලකින් අරක වෙන්නේ ඒක කිවෝටන්නේ අපි ඒක මොකටද පාච්චි කරන කළ දන්න ඇත්ත දැන් කොපි පේස්ට් කරන්න විදිිය තියෙන ඉච්චර ඔන්න චාට්ටන්දින විදිිය සමහර කට්ටන්න මේ ලියුන් ටයිප් කරනවා එක්සෙල්ල දයාගෙන වඩුක්සලු දෙකක් තියෙන දෙක වැඩ දෙකකටනේ ඕ එක්සෙල්ල තනි තනිසෙල්ල එක ලියුම් ටයිප් කරන කට්ටන්න ඇත්තරම ගොඩක් අයට ඔය ප්‍රශ්න තියෙනවා දැන් අපි ඇහවෝත් ඊමල්ලකවදදි BCCCC වලින් එක මොකක්ද වෙන්න කියලා ගොඩක් අය කියන්න දන්න BCC ගැන මොකක්ද කියලා දන්නවා වෙන්න මොකක්ද කියලා දන්නේ ඔව ඒත් එකම මේ සමහර කට්ටයන්න මේල් මේල් එකක් යවා ගන්න දන්නේ සෙන් කරන්න දන්න ගැන එක්කෝ ඇටැස්මට් එක නැතුව එවනවා මාර ප්‍රශ්න තියෙන්නේ ඒගැන්නේ එවනට හොඳට කෝස් කරපු කට්ටිය ඕ ඇහෝත් අර සහතිකී තින මේ සහතිකී තිනව කියයි වැඩක් කරන්න ගහම නිල්ලිති ඉරි අපි යන්නේ ඊළඟ තොපික් එකට බුම් පොඩි දෙයක්ත්තියනවා කියන්න ටයිප්සටින් ගැන මොනහරි සිංහල ටයිප් කරන එක ගැන මොනහරි ප්‍රශ්නයක් තියෙනම් මේ අපේ කටයි කර ගන්නනේ ඕ අපි දන්න දෙයක් තියෙනන අනිවරෙන් කියල දෙනවා ඕ එක මොහරි සොප්ටයක කරි සොප්ටයක ලින්ක කාරි මොහරි ප්‍රශ්න තියනවන කමිනිිටික දාන්නන කමිනිටික දැම්මාම මේ ලස්සන්ට වැඩේ අපිට අනිතයටත් තේරන දිරම කියල දෙන්න පුලන්න කමිට එකටම කෙනෙක්ට විතරක් කියලා දෙන්න තිවද අනිත්තයටත් ඒගෙන ඉගෙන ගන්න පුලන්නේ ඒකින්ද කමිට අනිත දවල්ලරට දල්ලට පෙස්බුක්ේ මවල්ලන එක ලෙසිනේ දාලා තියන්න අපි දැක්කොත් අනිවරින් කමෙන් කරන නෑ දකිනවා දැක්කට මට කමින් කරන නිලානය ගොඩක් කියලාට වලට යාගිතින් ඒ රස්සා වැටියට ඔයාට වෙලාවන්න ඇති හරි අපි ඊළඟට යන්නේ බ්ලොග් ගැන බ්ලොග් කියලා කියන්න මොකක්ද බ්ලොග් කියලා කියන්නේ මේ දැ අපි හැමෝටම පත්තරයට ලියන්න බෑනි සමාජ මාධ්‍යයක් තමයි බ්ලොග් කියලා කියන්නෙත් අපි පේස්බුක් එක පෝස්ථාන වගේ තමා බ්ලොග්යක් කියලා කියන්නේ ඉරින් දැන් ගොඩක් අය අපිට හිතන දේවල් ෆෙස්බුක් එකේ පෝස්ටයක් විදිට දාන්නේ ඒ වුනාට ෆෙස්බුක් පෝස්ට එකට වඩා ටිකක් ශක්තිමත්තැනක තියෙනවා බ්ලොග් එක කියන එක එයාට ඉන්න ෝඩියන්ස එකක් හදාගන්න පුළුවන් බ්ලොග් එකට නිතර විල්ල බලල යන්න දැ අපට ෆෙස්බුක් එක අපි පෝස්ට් හොඳ කතන්දර ලියල දැම්මට ඒක මේ ඒකම විශේෂෙන් බලන්න එන කට්ටියක් නෙවෙයි එන්නේ අප පෝස්ට වල නිවනට බ්ලොග්යක් කියීමට මේක බලන්න වෙන කට්ටියත් තමයි බ්ලොග්ගේ දී නිතින් බ්ලොග්ගල මාරදේවල් කරන්න පුළුවන් රටක් වෙනස් කරන්න පුළන් බ්ලොග්ගයකින් නේද ලංකාවේ මේති ගොඩක්රට බ්ලොග් නැතිවුණට සමහර වෙන රටවල්ලලදී ඒ බ්ලොග් කියන එක තාමත් යනවා අපි කතා කරමු ඒ බ්ලොග් ලංකා වැඩිය ලියවෙන්න ඇති කියල බ්ලොග් ලංකාව ලියවෙන්න ඇත්තේ නෑ ලංකායි බ්ලොග් ලියවෙනවා ගොඩක් වෙලාවට කවි අනම් මනං එතකොට විවිධාකාර දේවල් හැබැයි මේ වර්තමාන වනට ගොඩක් කඩු වෙලා තියෙනවා මේ ටෙක් වගේ දේවල් ගැන මේ බ්ලොග් ලියන එක ඔවු ගොඩක් කියලාට එක යුටම් එකට ගිහිල්ලා ඒ වගේ දේවල්ලින් බලන එක නෙවෙන්නේ ඒකට ලොකු හේතුවත් තමයි මේ අපි තියෙන දැනුම අපි බෙදාගන්නකොට අපිට තියෙන්න ඕනේ ඒකට සතුටක් එකක් මේක කියවලා කියවන්න කට්ටියක් ඉන්නවයි කියල තේරෙන්න්න ඕනේ අනිත්තක තමයි මේ කරන දේට සල්ලියම් බෙන්න්න නේවුණට දැම් බ්ලොග් ලිවට බ්ලොග් බලන්න කටිය අඩිමොකද කට්ටිය බ්ලොග්ගික බලන්න එන්න අපි දන්න ෆෝන් එකක් අතරගත්තාම ගල ඔබන්න ෆෙස්බුක් ඇ් එක නැත්තන් YouTube ඔය දෙක එක ඒවුණට මේ ක්‍රෝම් එක ඕපන් කරලා ක්‍රෝම් එකේ වෙබ් බැඩ්රස් එක ගහලා මේ බ්ලොග් එකක් බලන්න නොය කියන එක සෑහෙන්න මේ අමාරු වැඩක් කෙරෙන් නැති වැඩක් ඔවු දැන් ඇත්තනම තින ගොඩක් අයි ලියන්නෙත් නෑ ඔන්න හේතු හින්න ඔව එකන එතකොට වියස් ලාඩුයි එතකොට දැන් ලංකායි බ්ලොග් ලියනයට මුදල් හම්බ කිරීමේ පැත්තක් ඇත්තමන සල්ලි කොහින්වත් ඉන්නේ ඒට හේතු වෙලාදින්නේ එකත් තමයි ඇඩසින්ස් ලංකාට වැඩ කරන්නේ අනිත් එක ලංකාවට සෙට්ටන ඇඩ් ෆලට්ෆෝර්ම් එකක් ලංකාවෙන ඔවු දෙක තුනක් පටන් ගත්තා චනුක්ස් එක පටන් ගත්තා ඒක යනික ටෙස්ටිං වගේ වැඩි කරගෙන් ඒ අයිට පස්සේ එහෙමම නැවතුනා ගීක් ඩොට්ටල්ගේගේ ඕ එයාගේ ෆෝරම් එකනේ ෆෝරම් ඉට පස භාෂ ලංකායකෙන් පටන් ගත්තා භාෂ ලංකා එකක ඇඩ් නැතුව හරි මෝකරි හේතුවක් උඩ නැවතුන නැවතිච්ච හේතුවනමොන් තාම හරියට දන්න ඔය කාලෙම තව ඇඩ ෆලට් ෆෝම් දෙකතුනක්කා ඔය ඔක්කොම නැවතුුණා එකැන ඒගොල කරන්න ඇඩ් අරගෙන ඒටික දෙන බ්ලොගස්ලට ඒගොල්ලන්ගේ බ්ලොග්ගල දාගන්න කියලා එතකොට එන වීවස්ලා ඒ ඇඩ් දැකල කලික් කරහම ඒ සල්ලි දෙන බ්ලොග් බ්ලොගස්ලට අර කම්පැනියකින් ඕ ඇත්තරක ගොඩක් සාර්ථක ක්‍රමයක්ට නතර වුණේ ඇයිද කියලා හිතාගන්න බේ නතර වුණේ මේකයි බ්ලොග් ලියනය ඉන්නවයි කියල හිතන්නකෝ දාහක් අපට ඇඩ්ඩෙන්න්නේ දහ දෙනයි එතකොට ඔය ඇඩ් දෙෙන දහ දෙනාගේ ඇට්ටික අපි මේ ඒ සල්ලි ටික තමයි අර දාහකට බෙදන්න ඕනති පොඩි ගාන කෙල හිතන්නක ඔය දාහෙන් රුපියල් දහදහක් කෙනවයි කියන එක දාහකට බෙදුවහම එකෙනකුටෙන් හම්බෙන් රුපියාසියකයි පොඩි ගාන ඕනේ ඒ වුණට ඇර එන වියස් ගාන ඉට වඩා වැඩි ඉතින් අර ඉම්ප්‍රේෂන් ගාන වැඩි වුණාම ඒ දෙන ගාන මදී වෙනවා ඇර ඉන්න කට්ටියට බෙදල දෙන්න පොඩි ගානත් තම යන්නේ ගොඩත්තර මෙතින්ද වෙලා තියෙන ඇඩ් දෙනා අඩු වෙලා තියෙනවානේ ඇඩ් දෙෙන අඩු වෙලා තියෙනවා ඉතින් මේ ඔය ප්‍රශ්න අපිටත් ලොකොඩම දෙන්නවානේ ඕනේ බඩු ගන්නහෙම කියලායි ඕ අපි මේ පොට්කාස්ටේ කරන්න බඩු ගන්න කිය වෙලායි අයක අපිට ලොකොට දැනුණා මොකද අපි මයික් දෙකක් ගත්තා මික්සර එකක් ගත්තා තව ගන්න බඩු ලිස්්ට එකත් තියෙනවා ඒවට මේ ගෙහොල්ලින් සල්ලි දෙන්නෙත් නෑ අපිට අතර හම්බෙන සල්ලිවලින් ඒකට වියදන් කරන්න බෑ මොකද ජොබ්බය කරන්න මංගතරන තම අපි සෙට්ටකි ඉතින් තියෙන විදිහට කරගන්න බැලුවයිති ඕ ඉතින් මේ අර බ්ලොග් කතන්දරෙයි අපේ සින්න එක එකතු කල්ලා ඉතින් අපිට හිතුණා මේ සල්ලි හම්බයන ඉදී මෝහරි වැඩක් කලාන හොඳයි කියලනේ ඔඒ අපි ඒ ගැන කලින් එපිසෝඩ්ඩලත් කිව්වනේ යන්තන් යන්තන් කිව මේ පාරතම අපි වැඩේ හරියටම කියන්නේ හරි ඉතින් අපට සල්ලි හම්බ විදිියත් තියෙන් ඕනේ මේකට තාව එකතු වෙනව දෙයක් සින්ඩිකේටර එකක් ඉති අපට මේ බ්ලොග් බලන කට්ටියව කමිනිකේට් කරන්න ගැන මේ එක තැනකට හදන්න කමිනිටි එකක් ඕනේ මේක තිවෙනවා සින්ඩිකේටරකින් සින්ඩිකේටර් තියෙනවා දැන්ට කොත්තු එතකොට මාතලන් මෙන්න මේ වගේ කො සින්ඩිකේට සෙට්ටකත් තියෙනවා ඉස්සර සිංහල බ්ලොගස් ලගෙත් තිබ්බ සිංහල මේ සිංහල බ්ලොග් කමිට ගැන බ්ලොග් කරුවන්ගේ සංගමය කාලිංග හදපුයක් තිබනේද කාලිංග අයිල තමයි ඒක කරන්ගේ මොන මොනට කේස් එකක් වැටුන දස ලේකින් වැඩි නැවතුුණා දැන් අපි හදන්නේ ඒ කමිනිිටිය එක ආයි හදන්න අදල සින්ඩිකේටර එකක් විදියට වැඩ අප් කල්ල ගන්න එතකොට ඇඩ් ෆලට් පෝම් එකක් හදාගන්න ඕනේ මේ සින්ඩිකේටරගේ සින්ඩිකේට් වෙන එකන මේ සින්ඩිකේටර එක සින් ඇඩ් මෙව දානවට මේ සිින්ඩිකේටරකට බ්ලොග්ග කැට් කරනකොට ඒ සින්ඩිකේටර එක තියෙන බැනර එකක් ගිහිල දානවා බ්ලොග දැන් අපි වැලු එහෙමන මේ අපි දෙනවා යාට මේ ඇඩ් කෝඩ් එකක් Google ලඩසන්ස් ගැන දන්න ඉන්නවන දන්න ඇඩ් කෝඩ්ඩක් කියන මොකක්ද කියලා තමයි පුංචි HTML ටැග්ලයින්නයක් ඒක ඒක දැම්මහම එම්බිරට් කෝඩ්ඩක් වගේන්න එක එම්බෙඩ් කෝඩ්ඩක් ඒක දැම්මහම ඇට්ටික පේන්න ගන්නවා ඒ ඇඩ් පේන්නේ සින්ඩිකේටර එක කරන්න අයගේ හෙමත් නැත්තන් අරමේ ඇඩ් කම්පැනිය එක කට්ටිය ඒව තමයි මේ විදියට ඇඩ් පේන්න ගන්න ඉතින් අපිට මෙන්න මේ ඇඩ් පලට් ෆෝර්ම් එකයි සින්ඩිකේටර එකයි හරියට මේන්ටේන් කරන්න යන්න පුළුවන් යාලුවෙක් ඕනේ මේ ගැන දන්නෙක් කෙනෙක් ඉන්නවනම් අපි ඔපොඩ කෙන්ටක් කරන්න නේද ඔව ඉතින් අද අපිට කතා කලා අපේ ගිය පාරකම පොඩ්කාස්ට් එක හලා ගිය පාරිපිසෝඩ් එක හලා මේ එරන්ද කියලා ඉතින් එරන්දගේ අපිට තව කවරටන එරන්ද පොඩ වැඩේ බලන්න කියල කිව්වා ඉතින් මේ විදියට මේ වැඩේ කල්ල දෙන්න පුළුවන් කවරුහරි ඉන්නවන අපිට කතාරන් මොකද මේ අපි මේ පොඩ්කාස්ට් එක කලාට අපිට වෙබ් ගැන එච්චර ලොකු දැනුවන්නේ ඕ ලොකු දැනුමන්තියාගෙන් නෙම මේක කරන්නේ මේ අපේ ආත්ම තෘප්තියට කරන්නේ අනිත්තක මේ මේක කියාගෙන ඇද්දි මේ මතක්කුණ මේ දැන් අපි මේ වැඩේ කරන්න මේ බ්ලොග්වල්ටනේ රෝ ඉල්ිමිනේෂන් එක අද ඊ ගිය පිසෝඩ් එක ඊයනේ අවට්ටුනේ ඕයේ තුන්ගෙන පිසෝඩ් ඒ පිසෝ් තුන්ගෙන පිසෝඩ් මේ සීසන් දෙක තුන්ගෙන පිසෝඩ් එකේදී එකළු කතාගෙනවා මේ මේවට ආදාය මාර්ගයක් එන්න විදිියක් මොක්කරි හදන්න ඕනේ කියලා මහිතන්න මේ අපි කරන වැඩේ මෝකරි හෙම දේකටත් යන්න පුළොන් වෙන ඕ ඒගොල්ලු පොඩ්කාස්ටලට දෙන්න කෙල් හිතන් ඉන්න අපි කරන්න දෙන බ්ලොග්වලට බ්ලොග්වලට බ්ලොග්වලට ගන්නට මති පොඩ්කාස්ටලට දෙම් ඕ අනිවාරය හරි එතකට මේ මංගිවන සිින්ඩිකේටර එකක් හදනය කියලා ඊළඟ තැන සිංහල බ්ලොග් ටෝක් දැ සිින්ඩිකේටක සාමාන්‍යයෙන් වෙන්න නිකම සිින්ඩිකේට් විදි නොහේ මේ එනේ වටික RSS පීඩ් එක අප්ඩේට් වෙවි තියෙනවා ඕක ඇවිල කවුරහරි බැලුවොත් හරි එවට මේක බලයි කියලා කියන්න අමාරුවනේ ඉතින් මේ පත්තර එච්චරෝන්න අපි හැමෝම දන්න පත්තරේ ගිය දේවල් එහෙම වෙලා තියෙන්නේ හැමදාමුදේ පත්තරේ විස්තරේ යනවා එතකොට අර මුල් පිටුව එතකොට ඔය දෙරණේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිට ප්‍රෝග්‍රම් ගොඩක් යනවා ටීව එක පත්තර නොබල්ලන අයත් පත්තරයගෙන දන්නවා මංහරි නේද ඕ ඒකති ඒකුළො ගන්න ලංකාවේ ඒ දවසට ඇල්ල දින පත්තරට කුත්සන්න ඉල්ල ටීව එක කියවුණා ටීව එක කියවුණු ඉතින් ඔය වැඩේම කරන්න බැරිද අපි හැමෝම ඉන්න තැනත් තමයි YouTube එක අපිට පුළුවන් YouTube එක ඇවිල් අපිට මෙන්න මේ විදි දේවල් ඇවිලා තියෙන මෙන්න මේ විදි එකක් මෙයා ලියලා තියෙනවා අපිට මෙන්න මේ වගේ බ්ලොග කෙනෙක්කින්නවා සමහරට සමහර බ්ලොගස්ලගේ දේවල් තියෙනවා අපිට මේ ඩේලි ඒ ගැන කතා කරන්න දේවල්නෑ හැබැයි ඒ බ්ලොග්ගල් ගැන අපිට මේ රට ලෝකෙට කියන්න පුළුවන්කම තියෙනවා ඉතින් අන්නේ වගේ දේවල් ගැන අපි වීඩිය එකක් විදියට අපි කියනවා ඒක තමයි සිංහල බ්ලොග් ටෝක් එකේ වෙන්නේ ඇත්තන අපි ඒක ස්තෙල්බිටෝක කරන්න හිතුවේ ලොගොඩක් ලංකාය බ්ලොග් ලියන අය ඉන්න වුනාට ඒ ගැන කතා කරන්න කවුරුත් නෑ අන්න හරි ඒ හින්ද තමයි මොකද මේ මම විශේෂම දෙයක් තියෙන මෙම මගේ තියෙන කැතටත් තමයි මට මොනහරි දෙයක් කරන්න ගැන කරන්න උමනාවතිවිල මගැරනවන මං කරන්න ඒක වෙන විදිියකට කරගන්න දැම් මට මට හෙනසයි බ්ලොග් කියවන්න ලියන්න නෙමේ කියවන්න දැම් මං කල්පනා කරා මේක මට දැන් කිය වෙන්නම නෑන එතකොට මෙන්න මේ වගේ ප්‍රෝගෑම්ම කරන තුරමට අනිවාරෙන් බ්ලොග් කියවන්න නේ ඕ දැගේ මේ පොඩ්කාස්ටේ පටන්ගන්නට මගේකම මතකද අපි පොඩ්කාස්ටේ පටන්ගන්න හේතුවත් සෙල් බිටෝක සෙල්බිටෝක අනිතර අපි අප්ඩේට් එන්නේ කිය ලබි දසක් කතාවුණ මතකද එක අනිත්ත දන්න දේවල්ල එක අපි අපේ නොදන්න ගමතිනවා ඒක වෙලා තින්නේ අපි අප්ඩේට් ලන තියද ඉදි අපි අප්ඩේට්ෙන් ඕන නිසා තමයි මේ පොඩ්කාස්ට එක වැඩීම පටන්ගත් එතකොට තකොට දැ ඇපි ඇත්තරම මේ දැ මාර විදිර දෙවල් හොය නො දැන් අපි එපිසෝඩ්ඩලට අපි ගොඩක් දෙවල් හොයනවානේ දැන් ඒව ඇත්තන අපිට වැඩක් කරන්න ගහම අපිට සෑහෙන් ඕනලා තියෙන ඒ අපි හොයපු දේවල් අදඉතින් සෑහන බයිලා ගැහ්වා එපිසෝඩ් පහේ ඕක අන්තිවෙනගන් අහපු එකන්න උන්න එපාවෙලා දන්නෙත්නේ අපි අයි පිසෝඩ්ඩයෙන් බයිලා ගහනක නවත්තල සාමාන්‍ය ඉදියටම එකින් කොටිමිකුත්ම අද ලැස්තිකරගත ස්ක්‍රප්ට යන්නේ අදාවේ අප ලැස්තිකරගත ස්ක්‍රප් එක හෙට හම්බමු හෙට හම්බම කියල කියන්න ඇදන්නවද අපි හිනකර කොඩින්න අපි හෙට දාගන්න නෝද අපි මේ එපිසෝඩ් පහේ කරන්න තියෙනක නෙවේ මේ අතක කියන්නේ අපි අද මේ සෙනසුරාද මේ රෙකෝඩින්න කරන්නේ ඔකොල්ලො හයි බෝදුරට මේ සවුන්ද ඊළඟ එපිසෝඩ් එකයි අංගහරුවාද නැත්තම් බදාද වගේ වෙද්දි ඕ කොඩක් කලාට අපිට අංගරුවාද වෙදදාගන්න පුළන්ගේ ඕ එන ඉතින් හැමෝටම ජයවවා කියල ප්‍රාර්ථනා කරලා අපි අදර සමුගන්නවා අයිතම්බෙම මෝට වෙන දවසක්